ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු යාව කීවං ච බ්‍රාහ්මනයි මේ සප්ත අපරිහානියා ධම්මා වජ්ජේසු තස්සන්ති ඉමේ සුත සප්තසු අපරිහානියේසු ධම්මේසු වජ්ජී සම්දිස්සන්ති උද්ධියේ ච බ්‍රාහ්මන වජ්ජීනං පාටිකංකා නොපරිහානීති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගන්න ඕනේ අපි යනුව මේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපේ సంతානගතව ධර්මය නැగిලා එන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ මොකද නැත්තම් අපිට කවදාකවත් දුක් ඇති වෙන එක වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ මොකද අපි හැම වෙලෙම හොයන්නේ බාහිර ලෝකයෙන් සතුට. අපිට ලැබිලා තියෙන මනස කොච්චර තාක්ෂණය දියුණු වුණත් අපිට ලැබිලා තියෙන මනස ක්‍රියා කරන හැටි පොඩ්ඩක් විමසිල්ලෙන් බලමු මම මේක සැරින් සැරේ මතක් කරනවා. අපි හැම වෙලෙම අරමුණු කරන්නේ සතුට. සතුටෙන් ඉන්නමයි අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ. මේ ලෝකේ ඉපදිච්ච අපි දුක් විඳ විඳ ඉන්න කැමති නෑ. මාත්‍රයක්වත් මොහොතක්වත් කැමති නෑ. කය කොහේ හරි තැනක තියෙනකොට පවා අපි හැම වෙලෙම බලන්නේ සැප ඉරියව්වක තියන්න. ඒකට සැප ස්ථාන හොයනවා, සැප වාහන හොයනවා. කයට දුක් වෙන අවස්ථා වැඩි මේ ලෝකේ ඉන්නකොට ඒවා සැප කරගන්න සැප බවට දුක් වෙනකොට දුක් සැප බවට පරිවර්තනය කරගන්න අපි හැම වෙලේම උත්සාහ කරනවා. ඒක අපේ ස්වභාවය. ඒ වගේම තමයි දෝමනස්යන් නැත්නම් මානසික දුක් වෙනකොට ඒවා සතුට බවට පත් කරගන්න හැම වෙලේම උත්සාහ කරනවා. ඒක තමයි ඉතින් ජීවිතේ බලාපොරොත්තුව. ඒක දන්න දවස් ඉඳන් උත්සාහ කරන්න ඒකට සැපෙන් සතුටෙන් ජීවත් වෙන්න ඒක තමයි ජීවිතේ පරම අදහස. මෙවැනි தத்துவයක් තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට වැදගත් වෙන්නේ ඇයි කියන එක පෙන්눔 කරන්නයි මම මේ චුට්ටක් උත්සාහ කරන්නේ මූලිකව බලන්න අපේ පින්නත්නේ අපේ මනස තමයි අපිට කියන්නේ මෙන්න මේ දේවල් කරපුවම සතුට වෙන්න පුළුවන් ඔයාලට සතුටින් ඉන්න පුළුවන් ඔයාලට මේ දැන් එන දුක් ටික නැති කරගන්න මෙන්න මේ දේවල් තමයි හැම වෙලෙම කරන්න ඕන කියලා මගේ මනස මට කියනවා කවදා වෙච්ච එකද දන්නේ නැහැ ඒ ක්‍රමේ තමයි කියලා දෙන්නේ මට මොකද්ද කියන්නේ ප්‍රිය රූප පෙන්වන්න ප්‍රිය ශබ්ද අස්වන්න, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශය කායිකව ඇතිවෙන ස්පර්ශයන් ඒ විතරක් නෙවෙයි ප්‍රිය ධම්ම ආදරය ආදී ධම්ම හැම වෙලෙම මගේ හිත මට කියන ලස්සන රූප පෙන්වන්නද ලස්සන රූප පෙන්වන්නද ලස්සන රූප පෙන්වන්නද කියලා කැමති රූප මට සතුට උපදින රූප පෙන්වන්න කියනවා එතකොට ඔයාලා සතුට වෙන්න පුළුවන් කියලා මගේ මනස මට කියනවා ඒකින්ද අපේ හුඟාවක් කට්ටිය මේ මනස ලෝකේ ඉන්න දැන් මේ කාල වෙනකොට නේද පොඩි කොටුවක් අතේ තියාගෙන ඒක හූර හූර පෙන්න පෙන්න පෙන්න පෙන්න ඉන්නවා ඔයා සතුට වෙනකොට ඇති තරම් කියලා. හැබැයි හැමදාම පෙන්වන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඉවරක් නැතුව පෙන්වන්න ඕනේ. ඇස් රිදෙනකම් පෙන්වන්න ඕනේ. නේද? ප්‍රශ්නේ තියෙන්නේ නොපෙන්න හිටියොත් හිත දුකයි. ඒක ඉවරක් නැහැ. ඒක ලණුවක් කෑවා වගේ. නේද? ඒක කොටිවල් ගිය අල්ලගත්තා වගේ. අල්ලගත්තොත් අල්ලගත්තම ඒක කරන්නම වෙනවා දිගටම සතුට වෙන්න. කොයි වෙලාව හරි කරගන්න බැරුව ඇස් රිදෙනවා නම් හරි ඒක දුකක්. ඊළඟට කරගන්න බැරුව කොයි වෙලාවෙ හරි ඒව නැති වෙනවා නම් ඒක දුකක්. එහෙනම් මේක අකණ්ඩව කරන්න වෙනවා. ඒකට බොහෝ වෙහෙස මහන්සි වෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රිය ශබ්දත් එහෙමයි, ගන්ධත් එහෙමයි, රසත් එහෙමයි. නේද? කොච්චරනම් මං කැමතිම කැම જાතිය දැන් කොච්චර මේ උගුරෙන් පල්සහට යවලා ඇද්ද? දැන් ඇද්ද? නෑ ඇතිවීමක් නෑ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි සැප විඳින්න මේක කෑවට කමක් නැහැ නැති වෙනකොට දුක් ඇති වෙන්නේ නැත්තම් නේද නැති වෙනකොට එන්න එන්න දුක වැඩි වෙනවා. ඉතින් මේක විසඳුමක් නන් නෙවෙයි මේක తాවකාලික විසඳුමක්. ප්‍රශ්නේ ඒක වෙනම ප්‍රශ්නයක්. හැම එකක්ම එහෙම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් කියන ධම්ම කියන ඔක්කොම ඒක වෙනම ප්‍රශ්නයක්. ඊට වැඩි එහා ගිය මම හැමදාම මතක් කරන මහා දරුණු අපිව ගැස්සෙන ලැජ්ජායි දෙන මේ පොඩි කාරණාවකුත් තියෙනවා. ඒක ඉතින් අපි කතා කරන්න ඕන දෙයක්, කතා නොකර බැරි දෙයක්. මොකද ඒක ඇත්ත හින්දා මේ දැන් මගේ මනසේදී මට කියන්නේ මම ඊට කලින් කියලා ඉන්නම්ක වෙන කාරණාවක් මගේ ළඟ යම්කිසි කෙනෙක් ළඟ තියෙනවා කැල්කියුලේටර් එකක්. තව කෙනෙක් ළඟ තියෙනවා කම්පියුටර් එකක්. දැන් මේ කැල්කියුලේටරින් කරන්න ඉතින් ගණන් එකතු කරන බෙදෙන වැඩ ටිකනේ. ආ කම්පියුටරේ තියෙන එකනත් කරන්නේ ඒ වැඩ ටිකමයි ඒකේ. කම්පියුටර් දිග අරගෙන කරන්නේ ගණන් එකතු කරනවා බෙදනවා ඒ වැඩ ටිකමයි. හැබැයි කම්පියුටරේ කැල්කියුලේටර් වෙනවද? නෑ ඒක හොඳම යන හොඳ යන්ත්‍රයක් අත් වැඩි වඩා වටින එකක් හැබැයි ගන්න වැඩේ නම් ඒකයි වැඩි පහත් හැබැයි කම්පියුටර් පල්ලහට වැටෙන්නේ නෑ අන්න ඒ වගේ මට තියෙන උසස් මනසක් නේද ඒකයි මනුස්සය කියලා කියන්නේ මේ උසස් මනස භාවිතා කරගෙන මගේ මනස මට කියනවා ඔයාට සතුටෙන් ඉන්න නම් ප්‍රිය රූප පෙන්වන්න සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා ධම්ම කියන්නේ ආදරය ආදී දේවල් ඒවා දෙන්න දෙන්න දෙන්න දෙන්න දුන්නා සතුටෙන් ඉන්න පුළුවන් කියලා. ඒ මගේ මනස මට කියලා දෙන විදිය. නේද? මම නිබඳව මේ මනස පාවිච්චි කරන්නේත් ඒ දේවල් ලං කරගන්නද නැද්ද? නේද? වෙන සතුට වෙන ක්‍රමයක් එහෙම තියෙනවද දන්නේ රූප නැති, ශබ්ද නැති, ගන්ධ නැති, රස නැති, ස්පර්ශ නැති, ආදරය ආදී ධම්ම නැතිව සතුට වෙන ක්‍රමයක් මනසෙන් තියෙනවද? මනසෙන් තියෙනවද? කියලා අපි බලන්න ඕනේ. ප්‍රශ්නේ ඒක නෙවෙයි තියෙන්නේ. ඔන්න ඔය ඔය ක්‍රමයේ තමයි මට කියලා දෙන්නේ මගේ මනස. ඒ මගේ මානසික තත්ත්වය වෙන්න ඇත්ත දන්නේ නැහැ. මම පාවිච්චි කරලා තියෙන විදිහ ප්‍රශ්නයක් තියෙනවා. gedara ඉන්නවා චූටි බලපැටියෙක්. හරිද? gedara ඉන්නවා කියලා හිතන චූටි බලපැටියෙක්. එයාට තියෙනවා එයාට තියෙන්නේ අපිට වගේ නේ බොහොම පහත්. නේද? අපි මේ මනසට කියන්නේ බලු මනස කියලා. නේද? බලු පැටියාගේ මනසට තියෙන බලු මනස කියන්නේ ඒකෙත් පුංචි එකක් තියෙනවා. අර තව ලොකු වෙලා නැහැ. එයත් හැබැයි මේ ලෝකෙට ඇවිල්ලා සතුට වෙන්න පාවිච්චි කරන ක්‍රම වර්ගයක් තියෙනවා. ඒ චූටි මනසට නේද? තේරෙන හැටියට සතුට වෙන්න පාවිච්චි කරන ක්‍රම වර්ගයක් තියෙනවා. එයා ඒවා පාවිච්චි කරනවා මේ වෙනකොටත්. මොනවාද ඒ ක්‍රම? ප්‍රිය රූප දැක්කලා එයා එයාට මාව ප්‍රියයි. මගේ පස්සෙන්මද නැද්ද? හැම වෙලෙම පේන්න ඕනේ. ඇයි එයා දන්නවා හිත සතුට වෙනවා කියලා. එයා දන්නවා ඒක තේරලා තියෙන එයාට. එන අය ප්‍රිය රූප දැක සතුට වෙනවා. ප්‍රිය ශබ්ද අය වෙන සතුට වෙනවා නේද? එයාට ආදරෙන් කතා කරනකොට එයාට නේද ලෙන්ගතුව කතා කරනකොට කැමතියි. ප්‍රිය ගන්ධ හ්ම් මට වැඩි කැමතියි. ප්‍රිය රස ඒත් එහෙමයි. ප්‍රිය ස්පර්ශ වැතිරි දාකෝ හැරි සපතනක ඉන්න කැමතියි. ආදරයට වගේ දේවල් වලට කැමතියි. එහෙනම් එයාගේ චූටි අර මොන මනසටද බලු මනසට නේද? එයායි මායි දෙන්නම පාවිච්චි කරන්නේ එකම ක්‍රමද නැද්ද? නේද? එයා සතුට වෙන්න පාවිච්චි කරන ක්‍රමයි මං සතුට වෙන්න පාවිච්චි කරන ක්‍රමයි එකමයි. මම ඒක කිව්වේ මේක දැන්නා නම් පොඩ්ඩක් හැප්පෙනවා අපිව ගැස්සෙනවා අපිව. හ්ම්. ඇත්තද? ඇත නේනම්. කියලා මටත් එක්කයි මේ බණ හරිද? ඒක තමයි කියන්නේ අපිට මේ තියෙන දැක්ම ඉක්මවා ගිය දැක්මක් ඕන වෙනවා. හැබැයි ඒක කියලා දුන්න ගමන් අපිට හරියනවා. හැබැයි බලුපැටියට ඒක කියලා දුන්නට කරන්න බෑ. අන්න එතන තමයි කියන්නේ කැල්කියුලේටර් එක සහ පරිගණකය කියලා. පරිගණකයෙන් කැල්කියුලේටර් කරන වැඩ ටික කරන්න පුළුවන්. හැබැයි කැල්කියුලේටරේට පරිගණකයෙන් කරන වැඩටි කරන්න බෑ. පරිගණකයෙන් කැල්කියුලේටරෙන් කරන වැඩටි කරන්න පුළුවන්. කවදාකවත් කැල්කියුලේටරයට පරිගණකය වෙන්න බෑ. නේද? ඒ වගේ අපිට උසස් මනසක් තියෙනවා. අපි මේ උසස් මනස පාවිච්චි කරලා සන්තෝෂ වෙන්න කරගෙන යන ක්‍රමවේදය තමයි අර පොඩි මනසකින් කරන ටිකමයි කරන්නේ. එහෙම වුණොත් ඒක තරම් සාර්ථක වෙන්නේ නැහැ. අනිත් එකේ ටික කරා කියලා මට ස්ථිර සපතක් එන්නේ ඊට වැඩිය එහා ගිය මනස භාවිතා කරලා බාහිර ලෝකයේ මත රඳා පවතින්නේ නැති අපූර්ව ඇතුලාන්ත සතුටක් උපදවාගෙන දෝරේ ගලාගෙන උල්පතකින් ගලන වතුර වගේ බලන්න. ප්‍රිය රූප දැක්කම සතුට වෙන්නේ නලිය නලිය ඇහැද? නෑ සිත. ප්‍රිය ශබ්ද ඇහුනහම සතුට වෙන්නේ ගැසි ගැසි කනද? නෑ කනට වගේ වගක් නෑ මෙලෝදයක් කන දන්නේ. මෙලෝදයක් ඇහැ දන්නේ සතුට වෙන්නේ සිත. එහෙනම් සිතේ සතුට උත්පාදනය කරගන්න අපි ප්‍රිය රූප පෙන්නනවා. ප්‍රිය ශබ්ද අස්වනවා. ඒ මොකක්වත් නැතුව ඊට වැඩිය ගිය දරුණු සතුටක් උපදවා ගන්න පුළුවන් නම් ලොකු සතුටක් දෝරයාලාන උල්පතකින් ගලන වතුර වගේ සතුටක් උපදවා ගන්න පුළුවන් නම් බාහිර ලෝකෙ මත රඳා පවතින්නේ නැති ඇතුළෙන්ම උපදින එක. ඒක ප්‍රඥා ගෝචර වැඩක්ද නැද්ද? නේද? බාහිර ලෝකෙත් එක්ක තියෙන ඒවා හින්දා අපිට හරියට දුක් වෙන්න වෙනවා. නේද? අනාගත දුක් වලට හේතු වෙනවා. අපි ඕන තරම් දුක් විඳලා තියෙනවා. නේද? ඇත්ත ඇති සැටියෙන් අපි මුණ දෙමු. අපි බොහෝ සැප විඳින දේවල් හොයාගෙන තියෙනවා නෑ නෙමෙයි පංචකාම සම්පත්තිය. නමුත් ඒවා හරහා අපි නොයෙකුත් විට පශ්චත්තාප සහිතව ඇවිලි පැවිලි සහිතව ඉන්න ගතියක් තියෙනවද නැද්ද? නේද? එහෙනම් මේක විසඳුම නෙමෙයි මේ ජීවිතයේ මෙතනද? මේ ජීවිතේ දැන් මම මේ යම් කඩයිමකට ඇවිල්ලා තවත් මේ එකම දේ කර කර වාසය කරනවා. මේකේ තේරුම මේ කරන දේවල් අතහැරලා දුවන්න කියලාද? ගිහි ජීවිතය අතහැරලා දුවන්න කියලාද කියන්නේ? නෑ අඬන්න කියලාද කියන්නේ නෑ සන්තෝෂයෙන් ඉන්න කියලා කියන්නේ බාහිර ලෝකයෙන් කිසිදු ආකාරයක දුකක් ඇති නොවන ඇතුළාන්ත සතුට උපදවා ගන්න දොරටු හතක් තමන්ගේ సంతාණයෙන්ම විවර කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා මම කියලා තියෙනවට කලින් හොයන්න පළවෙනි එක සීල විසුද්ධිය දෙවෙනි එක චිත්ත විසුද්ධිය තුන්වෙනි එක ධිට්ඨි විසුද්ධිය කාංකායතන විසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන සුද්ධිය, පටිපදා ඥාන දර්ශන සුද්ධිය, ඥාන දර්ශන සුද්ධිය. හත්වෙනි දොර අරගත්තොත් ආය කවදාකවත් සසර අපා දුකට වැටෙන්නේ නැහැ. හරි? එහෙනම් ඇත්තටම මේක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙන එකකට එකක් ගලපලා මෙන්න මේ විදිහටයි මෙන්න මේ සතුට උපදවා ගන්නයි කියලා අපි ඔප්පු කරලා පෙන්වලා දීලා තියෙනවා. හතම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මෙන්න වෙන විදිහ මෙන්න කරන විදිහ මෙන්න එතකොට සතුට උපදින විදිහ කියලා කරන්න කලින් පැහැදිලි වෙන විදිහට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔප්පු කිරීම කිසිම තර්කයකට අහු වෙන්නේ නැති වෙන්න ඔප්පු කරන්න පුළුවන්. කියන්නේ ඉතින් පේන දේත් පේන්න තියෙනවා මේක කරොත් මේක වෙනවාමයි කියලා තමන් තුලින් අත්නාව ඥානේ යාත. තමන් තුලින් දකින විදිහට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. මොකද හේහිපස්සික ධර්මයක් මේක මේ බලන්න මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියලා තේරෙන ධර්මයක්. එහෙම ඊටාම පැහැදිලි ඊටාම ක්‍රමානුකූල ඒ මොහොතේම ප්‍රතිඵල ලැබෙන ධර්මයක් තුල කණ්ඩායමක් වර්ධනය වෙන්නේ කොහොමද කියලා දේශනා කරපු ධර්මයකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා කණ්ඩායමක් නැත්නම් රජයක් රටක් පිරිසක් පරිහානියටපත් වෙන දේවල් අපරිහානියටපත් නොවි පරිහානියටපත් නොවි වාසය කළ යුතු දේවල් පිළිබඳව දේශනාවේ රජයක පරිපාලන දස රාජ ධර්ම කර්ණියමිත සූත්‍රයේ තියෙන ධර්ම. හරිද? එතකොට සිගාලෝවාද සූත්‍රය. වැනි බොහෝ සූත්‍ර ධර්ම වල තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාන් වහන්සේ සාරාංශගත කරලා පෙන්වලා තියෙනවා කොහොමද පිරිසක් එක එක රාශියලා ඉන්නේ කියලා. එතකොට අපිට ලැබිලා තියෙන මුදුන් මල්කඩක් වගේ අපි පාවිච්චි කරන බෞද්ධයයි කියාගන්නා පිරිස්. නේද? අපි රට බෞද්ධ නම් බෞද්ධ නම් අපිට ආවේනික ක්‍රමවේද මේක තුල තියනවාද කියලා හොයලා බලලා ක්‍රියාත්මක කිරීම වටිනවද නැද්ද? නේද? මහා දාර්ශනික ක්‍රමවලට සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය මම ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. හරිද? නමුත් ඒ වාගේ මහා පරතරයට ගිය ආචාර්ය මහාචාර්ය ඒකට නිඳා කරනවා නෙමෙයි මේ. හරිද? නමුත් මම කියන්නේ ඒ ආචාර්ය මහාචාර්යයි කියලා කෙනාට අපි ඇත්තටම කරු කරන්න ඕනේ. කටිය බොහෝ ශාස්ත්‍රවල බොහෝ දේවල් ඉගෙන ගත්තා. නමුත් මේ බොහෝ මත අරගෙන කටයුතු කරන අයට අපි ආරාධනා කරන්න ඕනේ. ඔයාලගේ ওই ප්‍රඥාවෙන් බලන්න පොඩ්ඩක්. දැන් ඔය කර කරපු දේවල්, දැන් ඔය කියපු දේවල් හින්දා රට අපරිහානීය තත්යකද පරිහානීය තත්යකද තියෙන්නේ. නේද? ඉඳගත්තුම වටමේසේ ම්ම් කතාව නම් තියෙයි අඩිපොලේ ගහගෙන ඉවරක් නැති නේද? තර්කද විතර්කද මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දේ ඔක්කොමලා දාලා තියෙන්නේ කොහෙද? පල්ලෙහාට දාලා. ඒ ගැන කතාවක් නැහැ. අපේ ප්‍රශ්නේ විසඳගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මොකද්ද කියලා හොයන්නේ හොයන්න තරම් ඉහළ මානසිකත්වයක් ඒ කියන්නේ ඒක ඉහළට ගන්න කැමති නැහැ. ඒවා යල් පැන ගිය කොණ්ඩේ බැඳපු චීනුන්ට හොඳයි යවුවා කියලා. හැබැයි චීනුන්ට කොණ්ඩේ විතරක් නෙවෙයි රටම දෙන්නත් ලෑස්ති කරගෙන ඉන්නවා. <laughs> නේද? කොණ්ඩේ බැඳපු චීනාට පෙරදිලාද නැද්ද දැන්? පෙරදිලා. එහෙනම් අපිට ආවේනික වූ ධර්මයන් ගැන ගවේෂණය කරන්න ඕනේ. බුද්ධිමත් අය එකතු වෙලා හොයන්න ඕනේ. මොකක්ද මේ බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ එකද ඒක පුදුම ධර්මයක් අපේ පින්නත් නේ එක ධර්ම කරුණක් අපේ ජාතික ප්‍රතිපත්තියකට આવොත් රට දිවෙනවා හරිද එක ධර්ම කරුණක් අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ලෑස්ති කරගත්තොත් බුදුහාමුදුරු දේශනා කරලා තියෙන රට දියුණු වෙනවා ඉතින් ඒකට කවුරුත් පේ වෙලා සූදානම් වෙන්න වෙනවා දැන්. ඇයි? මේ උතුම් ධර්මය තුල තියෙන දේ ඒ කියන්නේ ඒක විද්‍යාත්මකයි. විද්‍යාත්මකයි කියලා කියන්නේ එකකට එක ගැළපෙන ඔප්පු කරලා අපි විද්‍යාව කියන්නේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ඒවා නේද? විද්‍යාව කියන්නේ එහෙම කන්නේ ඔප්පු කර පෙන්නනවා. ඔප්පු කර පෙන්වන්න පුළුවන් දේවල්. ඒව සමාජගත කරන්න පුළුවන් දේවල්. අපි පසුගාමී මානසිකත්වයක ඉන්නවා. මේ වටින ධර්මයක් තියාගෙන මේක නිකම් පැත්තකට දාලා මේකෙන් වැඩක් ගන්න බෑ වගේ කියලා. ඒකෙන්ද අපි ඊයේ දවසේත් සාකච්ඡා කරා. නමුත් අදත් අපි ආයෙ කතා කරනවා. මොකද මේක විද්වත්යගේ අවධානයට යොමු වෙන්න ඕනේ. හරිද? ඒ කට්ටිය හඬක් නගන්න ඕනේ. දැන් හොඳටම ඇති නැටුවා. දැන් අපිට ඉන්න රටක් ඕනේ. නේද? අපේ කියලා අපි කොහෙ ගිහින් ඉන්නද? වෙන රටකට ගියාට අපිව පිළිගන්නේ නැහැ. අපි වෙන රටවල ගිහිල්ලා අපේ මිනිස්සු ඉන්නවා. නේද? ඉන්නේ කොහමද? ඉන්න අය දන්නවා. ඉන්න ඥාති දන්නවා හොඳටම. කොහොමද කියලා එහෙ ගිහිලා ඉන්නේ. ඇකිලිලා ඉන්නේ. නේද? ඩුබායි දේශය වගේ රටවල් වල ඉන්න අය. නේද? එතකොට තවත් වැඩ පෙරදිග රටවල් වල ඉන්න අයට අඩුම ගානේ බුදු පිළිමයක් ළඟ තියාගන්න බෑ කියන කියන විදිහට නටන ගතිය. කොයි වෙලාවෙද එළියට දාන්නේ? ඒ රටවල් වල ආර්ථික ප්‍රශ්න ඇති වෙනකොට ඉක්මනට අපේ කට්ටිය එළියට දානකොට රස්සාව මත ඒවා මත කිසිම ස්ථාවරයක් නැහැ. තමන්ගේ කියලා දෙයක් නැහැ. හිර වෙලා, කූඩු වෙලා වගේ. නේද? බොහොම අපහසුවෙන් වාසය කරන ස්වභාවයක් තියෙනවා. ඒ තමන්ට කියලා ආවේනිකව අපි මොන ජයග්‍රහණය ලැබුවත් අපේ පින්නත් නේ. අපි නොයේක ලෝකෙම ගිහලා ජයග්‍රහණය ලැබුවත් අපිට ඔල්වර සම් දෙන්නෝ කවරහුද? අපේ අය විතරයි. වෙන කවුරුත් අපිට ඔල්වර සම් දෙන්නේ නැහැ. අපිට කියලා ඉන්න තැනක් තියෙන්න ඕනේ. අපිට කියලා නේද? නිජඩුමක් තියෙන්න ඕනේ. අපේ කියලා දෙයක් තියෙන්න ඕනේ. එහෙනම් අපේකම රැකෙන්න ඕනේ. නේද? අපිට කියලා ආවේනිකකම රැකෙන්න ඕනේ. අන්න ඒ අපේ කියලා ආවේනිකකම රැකෙන්න නම් දැන් අපි බොහෝ සිත ගැන කතා කරා. දැන් සති 16ක් තිස්සේ කතා කරා. මේ සතිය සම්පූර්ණයෙන් වැයෙන්නේ නේද? අපෙන් කරන්න ඕන යුතුයකමක් ගැන කතා කරන්න. ඒ තමයි අපරිහානීය ධර්ම ආදී බුදුරජාන් වහන්සේගේ ධර්මය තුල තියෙන දේවල් ගවේෂණය කරන්ඩ රටක් පාලනය කරන්න තියෙන දේවල් දැන්වත් හොයන්න කියලා මම ආරාධනා කරනවා විද්වත් මිනිස්සුන්ට. හ්ම් ඥානය තියෙන අයට යමක් යම් රිසර්ච් එකක් කරන්න පුළුවන් අයට ධර්මය තුලින්දී ඒක ප්‍රායෝගිකව හොයන්න. හොයලා ක්‍රමවේද හදන්න. බලන්න මම ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ මේ සප්තපරිහානීය ධර්මවල තියෙන දේ. රටක තිබිය යුතු දෙයක් තියෙන මේකේ හතරවෙනි කාරණාව. එතනින් පටන් ගන්න වෙන්නේ මට. මොකද අපි කතා කරපු හින්දාත් ඒ නැතත් එතනින් පටන් ගත්තාම පහසුයි. මේකේ තියෙන හතරවෙනි කාරණාව විදිහට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒ රාජ ඒ කණ්ඩායම යම් කණ්ඩායමක් ඒක රාශිය වෙනකොට මේක නිදාන කතාව අපි දන්නවා. මගධ මගධ රජුරුව කියන අජාසත් රජුරුව කියන දරුණු රජුරුව මෙයා අධිරාජ්‍යයක් හැදුවා ඉන්දියාවේ. ඒ හදපු වෙලාවේ වේදේහ රජුරුවන්ව යටත් කරගන්න බැරි වුණා. පිච්චවින්ව. හේතුව බුදුරජාණන් වහන්සේගෙන් අහපුවාම ගිහිලා මගද ඇමතියා ගිහිලා අහන බුදුහාමුදුරන්ගේ මොනවා යට කරත් අර කට්ටිය බෑනේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද හාමුදුරන් අහනවා ඒ කට්ටිය ළඟ මේ අපරිහානීය ධර්ම තියෙනවද තාමත් මම දේශනා කරපු අපරිහානීය ධර්ම තියෙනවද? තියෙනවද විතරන්නේ ඒවායේ යාලා පිළිහිටලා ඉන්නවද? ඒ වාගේ පිහිටලා ඉන්නවා පේන්න තියනවාද? එයාලගේ අතේ ඒ ටික තියනවාද කියලා අහනවා බුදුහාමුදුර ආනන්ද හඳුරයි. ආනන්ද හඳුරේ හතරටම එක එක වෙන වෙන උත්තර දෙනවා. එක එක අහන්නේ බුදුහාමුදුරෝ. ආපුවම කියනවා ඒක ඔක්කොම තියනවා කියලා. ඊට පස්සේ මග මග දාමති අර කියනවා. එහෙනම් බෑ. මොනවා කරත් ඒ රාජ්‍ය යට කරන්න බෑ. ඒ කට්ටියගේ දියුණුවක්ම බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ කට්ටියගේ පරිහානියක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලා තුන් ලෝකයක් අවබෝධ කරගත්ත සම්මා සම්බුද්ධ ජානනාථ දේශනා කරනවා. අපිට බැයිද මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඇත්තටම මේ රටේ මිනිස්සුන්ට එකතු වෙලා බැයිද ඕක ගැන කතා කරන්න පොඩ්ඩක් නේද මොකද්ද මේ කියන හතරවෙනි කාරණාව කියන එක මම මතක් කරන්න හදන්නේ කියනවා නොපවනපු දෙයක් පණවන්නේ නැහැ ඒ කණ්ඩායම මොකද කණ්ඩායමක් සමගියෙන්න ඕනේ කණ්ඩායම කියන වචනේ තේරුම එක ප්‍රතිපත්තියකට යන්න හුන් නැත්නම් කණ්ඩායමක් වෙන්නේ නැහැ මම දැන් මෙතන ඉන්න කට්ටිය කියනවා කට්ටියක් කියලා ඇස්තෙන්න පොළොන්නරුව යන්න කට්ටියක් කියලා ඇස්තෙන්න අනුරාධපුර යන්න කියලා එතකොට දැන් කණ්ඩායම් දෙකකට බෙදෙනවා. කට්ටියගේ අරමුණ එක කට්ටිය කන්රත්පුරේ අනිත් කට්ටිය පොළොන්නරුවේ. එහෙනම් අන්න ඒ වගේ යම් අරමුණක් යම් ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ ප්‍රතිපත්තියක් තියෙන කණ්ඩායමක් තමයි කණ්ඩායමක්. එන්නත් ඒ කණ්ඩායමක් වෙනවද? නැහැ. එහෙනම් අපිට තියෙන්න ඕන පළවෙනියෙන්ම ජාතික ප්‍රතිපත්තියක්. හරිද? පළවෙනියෙන් තියෙන්න ඕන නිවැරදි ජාතික ප්‍රතිපත්තියක්. හරි? අන්නේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න තමයි ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ. ව්‍යවස්ථාව කියන්නේ ඒකේ නීතියක්. මම ඊයේත් මතක් කරා. අපේ ජාතික ප්‍රතිපත්තියට වැටෙනවා බොරු කියන්න බෑ. රවට්ටන්න බෑ කෙනෙක්ව. කියලා අපි හිතමු උදාහරණයක් විදියට. දැන් එහෙම වුණොත් එහෙම රවට්ටන්න බෑ කියලා ජාතික ප්‍රතිපත්තියක් ආවොත් ආ මොකද වෙළඳ දැන්වීමක් දාන අයව අත්අඩංගුවට ගන්න පුළුවන් දෙයිද? ඇයි මිනිස්සුම රවට්ටලා? මේ කටේ රවට්ටන්න කටයුතු කරලා. එහෙනම් එන්න ඒ ක්‍රියාත්මක වෙන්නයි ව්‍යවස්ථාව තියෙන්නේ. හරිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ මෙතන කතා කරන්නේ ව්‍යවස්ථාව ගැන නෙවෙයි. මෙතන අන්න එතන වෙනස් කරගන්න පුළුවන්. හරි වෙලෙන් දැන්වීම වල බොරු කිව්වොත් අතලඟුට ගන්නවා. එයාට දෙන්න දඬුවම මේකයි. ආන් එහෙමයි ව්‍යවස්ථාව හැදෙන්නේ, නීතිය හැදෙන්නේ. ඒ ප්‍රතිපත්තිය බොරු කියන්නේ නැහැ. කියන ප්‍රතිපත්තිය. ඒ අනුන්ව රවට්ටන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය. හරිද? අන්න එහෙම ප්‍රතිපත්තියක් අපිට තියේද? නේද? අපිට අධ්‍යාපන ප්‍රතිපත්තියක්, සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, ඒ වගේ මොනවා හරි ඒ හැම ශාස්ත්‍රයකම ඉදිකිරීම පිළිබඳ ප්‍රතිපත්තියක්, දේශපාලන දේශපාලඥයා සිටිය යුතු ආකාරය කියලා ප්‍රතිපත්තියක්, නායකයෙක් ඉන්න ඕන මෙන්න මෙහෙමයි කියලා ප්‍රතිපත්තියක්. එතකොට නේද ගුරුවරයෙක්ගේ චර්යාව මෙහෙම වෙන්න ඕන කියලා ප්‍රතිපත්තියක්. විවාහ මංගල්‍යයක් වෙලා කින්න ඕන මෙහෙමයි පන්සලකට යන්න ඕන මෙහෙමයි කියලා නේද? ඇත්තට අතීතයේ අපිට ඒ වගේ ප්‍රතිපත්තියක් තිබ්බද නැද්ද? තිබ්බනේ නේද? නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? ප්‍රතිපත්තිය නැත. හරිද? හරි. දැන් ඊට පස්සේ පළවෙනි තැනට යනවා මම. ප්‍රතිපත්තිය ඇතිව පළවෙනි තැනට යනවා. දැන් ප්‍රතිපත්තියක් තියෙනවා කියලා හිතන්න අපි එහෙනම් අපි ඉස්සෙල්ලාම කරගත යුත්තේ මොකද්ද? නේද? බුදුහාම අපිට තියෙන ප්‍රතිපත්තියක් හදාගද්දී පුදුම ලාභයක් අනිත් රටවලට නැති. ඒ තමයි තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා නිවැරදි දේ මොකක්ද? වැරදි දේ මොකක්ද කියලා අන්න ඒක ගවේෂණය කරලා මේ මේ තැන්වලදී මෙහෙම හැසිරෙන්න ඕනේ මෙහෙම හැසිරෙන්න ඕනේ කියලා ප්‍රතිපත්තියක් හදාගන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් අපේ ප්‍රතිපත්තිය තුළ ධර්මානුකූල සිතුවිලි වර්ධනය වෙන ප්‍රතිපත්තියක් හදාගන්න පුළුවන්. මේ ප්‍රතිපත්තිය පිළිබඳව බලන්න ඒක රැකෙන හැටි බලන්න ඔන්න පළවෙනි කාරණාවට යනවා මම පළවෙනි බුදුරජාණන් වහන්සේ දේශනා නිබඳව ඒක රාශිය යුතුයි නිරතුරු ඒක රාශිය යුතුයි ඒ කට්ටිය නිබඳව ඒක රාශිය වෙනවා නම් ඒක රාශිය වෙන ක්‍රමවේද සකස් කරලා තියෙනවා නම් පිළිහෙන්නේ නැහැ නැත්තම් පිළිහෙනවා ප්‍රතිපත්ති තිබ්බට වැඩන්නේ නිබඳව රැස් වෙන්න ඕන නිබඳව මේක gedarakටත් ගැලපෙන හැටි බලන්න මේක කාර්යාලයකටත් ගැලපෙන හැටි බලන්න හරිද කාර්යාලයකට මොකක් හරි අමාත්‍යාංශයකට නැත්නම් පෞද්ගලික ආයතනයකට හරි පැහැදිලිව ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය තුළ යාළ නිබඳව රැස් වෙන්න ඕනේ. නැත්නම් මොකද කට්ටියට මේක අමතක වෙනවා. හරිද? කට්ටියට අමතක වෙනවා. ඒ අමතක වෙන එක එක අපිට ඉතා පැහැදිලි අත්දැකීම් සහිතයි. අපේ ගෙවල් වලත් දැන් නිබඳව රැස් වෙනවද? නෑ. නිබඳව රැස් වෙන්නේ නෑ දැන්. කට්ටිය කාමරවල දැන් තැන් වල. නේද? ලෑස්ති වුණා ගියා අම්මේ මං යනවා කියලා ගියා. එච්චරයි. නේද? නිබඳව රැස් වෙන්නේ නැහැ. නිබඳව තමන්ගේ පෞලි ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ එහෙනම් බලන්න දැන් නිබඳව රැස් වෙනකොට ඊළඟට සඳහන් කරන කාරණා තමයි සමගිව ඒකරාශියලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිරලා යුතුයි. ඒක අපි දැඩි අධිෂ්ඨානයකට ගන්න ඕනේ. හරිද? රූපවාහිනී සාකච්ඡාවකට සමගිව ඒකරාශී වුණා. සාකච්ඡා කරා. හරිද? අපි හිතමු සාකච්ඡාවේදී අපිට එනවා නොයෙකුත් මති මතාන්තර. මේ මතිමතාන්තර මොකටද? රටක රටක් කරවන අය හෝ ගෙයක් කරවන අය හෝ කවුරු එකතු වෙලා මේ කතා කරන්නේ ඒ රටේ යහපත සඳහා නේද? යහපත සඳහා මොකද රණ්ඩු වෙන්නේ? යහපත සඳහා ඒ ගහගන්නේ නේද? මරාගන්නේ. එහෙනම් මෙතන වෙන මොකක් හරි ප්‍රශ්නයක්? එහෙනම් මේ මරා ගැනීමල ගහ ගැනීමල තුල කුහකකම් කිරීම තුල රටේ දියුණුව ගැන අදහසක් නැති බව පේන්න ඕන පේනවද නැද්ද? පේනවා. එහෙනම් සමගිය එක රස වෙන්න බැරිලා තියෙන ඔක්කොගේම එක අදහස් තියෙන්න ඕන. අපේ දියුණුව සඳහා අපි මේ එකතු වෙන්නේ. අපේ දියුණුව සඳහා මේ කතා කරන්නේ. අපේ දියුණුව සඳහා අපි මේ නැගිටලා යන්නේ. එහෙනම් මේ මතිමතාන්තර අපි හෙට කතා කරලා හරිද? මෙතන තියෙන ගැටලුවක් තියෙනවා නම් විසඳ ගන්න ඕනේ. හරිද? අද බැරි වුණා නම් එහෙනම් අපි බොහොම සමගියෙන් යනවා කියලා කරටත් තියලා හිසට අත තියලා නේද? අපේ ක්‍රමයට අත් දෙක එකතු කරලා වැඩිහිටි කෙනෙක් නම් වන්දනා කරලා හරිද? එහෙම යන්න පුළුවන් නෝ. අපිට ආවෙනි ක්‍රමයක් තියෙන්න ඕනේ නැද්ද? නේද? අපිත් අර නේද? එපා කියනෝ නෙවෙයි. අතට අතක් දෙන්න නේද? ඒකම විතරක් තිබ්බොත් ඇයි අපිට ආවේනික ක්‍රමයක් පාවිච්චි කරන්න ආඩම්බරයෙන් බැයිද අපිට අත් දෙක එකතු කරලා ආයි බොවන් කියන්නේ. හරි ඊට පස්සේ අතටත් දෙන්න කමන්නේ නැහැ. අනිත් ක්‍රමයක්ත් කරනවා. ඇයි අපිට අපේකම රැකගන්නද? අපි මහ ලොකුට රටක් ගැන කතා කරනවා, ජාතියක් ගැන කතා කරනවා. අපිට තියෙන ආවේනික ක්‍රමයක් ලෝකෙට ප්‍රකාශ කරන්න ඇයි අපිට බැරි? නේද? අපිට ඇයි අපේ ක්‍රමයට හැසිරෙන්න බැරි? ඒක කොච්චර ලස්සන දේවල් තියෙනවද? ඇයි අපිට බැයිද වැඩි හිටියෙක් කියලා දැනගත්තාම වැඩි හිටියෙකුට පොඩ්ඩක් වන්දනා කරන්න බැයිද උන්නා? නේද? ඔළුව නමල පොඩ්ඩක් අපි ගිහින් එන්න එහෙනම් කියලා කියන්නේ ඇමතිතුමා ඇමතිතුමකට කියන්න බැයිද උන්නා? තව ඇමති කෙනෙකුට ඕනනම් ඔළුව පොඩ්ඩක් නමලා නේද? එහෙනම් අපි ගිහිල්ලා එන්නම් එයා කියලා කොච්චර සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන જાතියක්ද මේක? හරිද? මේක හීනයක්ද? මම අහන මේක හීනයක්ද? මම මේ කියන දේ හීනයක්ද? දැන් නම් හිතෙන්නේ හීනයක් කියලා. නෑ අපේ පින්නත් මේ කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් පිරිස ඒක රාශි වෙන්න ඕනේ. හරිද? ඒකයි වෙන්න ඕනේ. මුළු ගැන්විලා ඉඳලා හරියන්නේ නෑ. මේවා රටට කියලා දීලා නේද? කරන්න පුළුවන් පිරිස ඒක රාශි වෙන්න ඕනේ විතරක් නෙවෙයි. කරවන කට්ටිය දැනුවත් කරන්න ඕන. දෙකම. වැරදි කරන අය නිවැරදි කරන්න ඕනේ. නිවැරදි අය ඉදිරිපත් වෙන්න ඕනේ. මේ සඳහා එනම් දෙවැනි කාරණාව අනිවාර්යයෙන්ම දෙවෙනි කාරණාව ක්‍රියාත්මක කරවන්න අපි බල කරන්න ඕන සමගිය රැස් වෙලා සමගිය හැතිරිලා සමගිය ඉස්සර යන්න ඕන කියලා. බලන්න තුන්වෙනි එතකොට තුන්වෙනි කාරණාව විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම් තැනක යම් නීතියක් තියෙනවද අන්න මම ඉතලා කතා කරපු දේ ඒක තුන්වෙනි කාරණාව විදිහට තියෙන්නේ පළවෙනි එක නිබඳව රැස් වෙන්න ඕන දෙවෙනි එක සමගිය රැස් වෙලා සමගිය එකතු වෙලා සමගිය විතර යන්න ඕනේ තුන්වෙනි කාරණාව විදිහට තියෙන්නේ අපි ඔය කතා කරපු කාරණා මම වැරදිමකින් කිව්වේ හතරවෙනි කාරණා නෙවෙයි ඒක තුන්වෙනි කාරණාව. ඒ කියන්නේ අපිට තිබ්බ දෙයක් වෙනස් කරන්න අපි. මේ වෙනකන් අරගෙන ආපු ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒක වෙනස් කරන්නේ අතීතයේ තිබ්බ දැන් වජ්ජි රාජ්‍ය ගැන අහන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි. පුරාණ වජ්ජි රාජධර්මයන්. පුරාණ වජ්ජීන්ට තිබුණා රාජධර්මයන්. ඒවා තුලින් එහළ දියුණු වෙලා තියෙන්නේ. ඒවා දැටි ලෙස ආරක්ෂා කරනවා. හරිද? ඒවා දැඩි ලෙස ආරක්ෂා කරන ඒ මොකද්ද මේ රාජධර්මයන් කියන්නේ? ප්‍රතිපත්තිය ගැන මේ කියන්නේ. නේද? රාජධර්මය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. වජ්ජීන්ගේ ප්‍රතිපත්තියක් තිබුණා. අන්න ඒ ප්‍රතිපත්තිය මේ අලුතෙන් එන අය දැඩිව ක්‍රියාත්මක කරනවා. හරි? අන්න ඒ තමයි ජාතික ප්‍රතිපත්තිය කියන එක අපිව කතා කරපු දේ. ඒතර හතරවෙනි කාරණාව විදිහට දේශනා කරන්නේ වැඩිහිටියන්ට ගරු කරනවා, වැඩිමහලු අයට ගරු කරනවා, සත්කාර, ගරුකාර, බහුමාන යෙන් සලකනවා වැඩිහිටියන්ට. සහ වැඩිහිටියන් අවවාද ලබාගත යුත්තන්සේ සලකනවා කියලා. හරිද? එතකොට අන්න ඒ කාරණාව අපේ ළඟ තියෙනවද කියලා බලන්න පොඩ්ඩක්. අපි වැඩිහිටියන්ට කරු කරනවද? වැඩිහිටියන්ට වෙලාවකට නේද? අපේ වැඩිහිටි අයට ගුටිපැට දෙන ගතියකුත් තියෙනවා. වැඩිහිටියන්ට කරු කරන්නේ අපි ඊයේ ගොඩක් දුරට කතා කරා. පූජනීයව සලකන්න ඕනේ. gedaraka උනත් ඉන්න වැඩිහිටි අම්මා තාත්තට දවසකට එක සැරයක් අවුරුදු 70 80 අම්මා තාත්තට අවුරුදු 50 අයත් දවසකට එක සැරයක් වඳින්න ඕනේ වඳින්න ඕනේ දරුවන්ට විතරක් කියලා බෑ හරිද ඒ කට්ටිය එහෙන් වැඳලා එනකොට අර කට්ටිය බලන් ඉන්නවා මේ කට්ටියට වඳින්න හරිද ගෙදර තියෙන හැන්දාවට වැඳ වැඳ ගැනීමක් හ්ම් ඒවා අපිට ලස්සනට තිබ්බ දේවල් නේද අපි මේවා බටහිර කරන්නේ කරගෙන හරියන්නේ නැහැ බටහිර කරන්නේ කරගන්න ඕන නම් යන් එංගලන්තෙට ගිහිල්ලා ඉන්න එහේ නේද අන්න එහෙම අපිට පුළුවන් වෙන්න ඕන අපේ පින්නත් නේ අපි මේ ප්‍රතිපත්තියට දැන් ආයේ එනවා නේද මේක තමයි වැදගත් මිනිස්සුන්ගේ ප්‍රතිපත්තිය මේක තමයි වැදගත්කම මේක තමයි මේක තමයි සිංහලකම මේක තමයි සංස්කෘතිය අපේ නේද මේක තමයි අපි රැකිය යුතු ධර්මය කියලා දැන් ගොඩ ගහන්න ඕනේ හරි අන්න ඇයට නිඳා කරන්න ඕනේ හරි හොඳයි මේ කාරණා වැඩි හිටියන්ට ගරු කිරීම පිළිබඳ ඊළඟ කාරණාව කියනවා අහනවා බුදුරජාණන් වහන්සේ ඒ පැත්තේ ඉන්න මේ වජ්ජ රාජ්‍යයේ ඉන්න විවාහ වෙච්ච ඒ කියන්නේ පුරුෂාන්තරගත වූ ඒ කියන්නේ විවාහ වෙච්ච කුල ස්ත්‍රීන් හෝ තනිව ඉන්න විවාහ නොවූ යම් කුල කුමරියන් වේද ඔවුන්ට බලහත්කාරකම් කරනවාද ඒ රටේ මිනිස්සු යම් යම් බලහත්කාරකම් සිද්ධ කරනවාද එහෙම කරනවා නම් ඒ රට පිරිහෙනවා අනිවාර්යයෙන්ම කියලා හරිද එතකොට ආනන්ද හඳුරුගෙන අම්මේ එහෙම මොකක්වත් නැහැ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙනම් පිරිහීම නෑ වර්ධනයක්ම වෙනවා කියලා. දැන් කොහොමද අපේ පැත්ත? නේද? ඔව්. ඒ වාට අවශ්‍ය කරන පසුබිම් අපි සකස් කරලා. ඒ ඇත්ත తත්වෙට ඒ ඇත්ත తත්වෙටපත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ඒ එවැනි තත්වයකටපත් වෙන තල්ලුවක් අපේ පැත්තෙන් එන්නේ අපේ පැත්තෙන් එන්නේ නැහැ. හරිද? ඉතින් ඒ සඳහා මඟ පෙන්වීමක් නැහැ. නේද? බොහෝ මිනිසුන්ගේ සිත් දූෂණය වෙන දර්ශන, දූෂණය වෙන වැඩපිළිවෙළවල් නේද? පුංචි ළමයින්ව විකෘති තත්ත්වයටපත් වෙන දේවල් වල කිසිදු තහනමක් නේද? කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් පුංචි ළමයි ලොකු අපහසුතාවයටපත් වෙලා මේකට තමන් ගැන හිතන්නේ නැහැ. තමන්ගේ අවුරුදු 13 14 15 16 කියන කාලවල වල අනවශ්‍ය විදිහේ දේවල් අනවශ්‍ය විදිහට දකින්න ලබා දීමෙන් සංසාරගත තිබ්බ සියලු දෝෂයන් ඊටාම නරක විදිහට වර්ධනය වෙනවා. ඒතර ළමයින්ට ආදරේ නෑ අපේ අය. අපේ මිනිසුන්ට ළමයි ගැන හිතන්න වෙලාව නෑ, හිතන්නේ නෑ. පාලකයෝ ඒ වගකීම් ඒ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකට එන්නේ නෑ. ළමයි කියන්නේ මී පැටවු වගේ. ඇයි මම එහෙම කියන්නේ? හිතිච්ච හිතිච්ච කෙනා අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කරනවා. හරිද? ළමයින්ගේ ඔළුව නරක වෙනවා. එක අවුරුද්දක් එකක් ඉගෙන ගන්නවා, තව අවුරුද්දක් තව විදියක් වෙනවා, තව අවුරුද්දක් තව විදියක් වෙන්න ඕන. යන්නම් වාලේ යන්නේ කොහේ එක ප්‍රතිපත්තියක් නැහැ. මොකක්ද කියලා ප්‍රතිපත්තියක් හදාගෙන නැහැ. එහෙනම් බෞද්ධයන්ට සිද්ධ වෙනවා. නේද? රටේ යහපත සඳහා අපිට ආවේනික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස්වට ඒක මොන කෙනා ආවත් වෙනස් වෙන්න බෑ. එන එන කෙනාට මේක කොහොමද? එන්නේ යකා කොරහත් බිඳගෙන එනවා වගේ. ඒ පැත්තෙම ඉන්න සභාපතිවරු, ලේකම්වරු, යමාත්‍යංශවල ඉන්න ලේකම්වරු, සභාපතිවරු, ඉහළ නිලධාරීන් ටික ඔක්කොම පන්නගෙන ඒ කැමැති කැමැති අය පත් කරගෙන රජ වෙලා එන්නේ එහෙ. හරිද? මේ තල්ලුවත් එක්ක කාලයක් යනකම් ඒ පැත්තේ වැඩක් කරන්න බෑ. ලොකු මුදල් නාස්තියක් සිද්ධ වෙන්නේ. නේද? කවදාද කොතනද අපේ රටේ නීතියක් තියෙන්නේ? නේද? තමන්ගේ පත්වීමත් එක්ක අහවල් පත්වීම අයින් කරන්න පුළුවන් කියලා කොහෙද ජනතාව බලයක් දුන්නේ? නේද? මේ මොකක්වත් කවුරුවත් කතා කරන්නේ නේද? හැබැයි අහිංසක ගොවි මහත්තුරු අර හරියට දුක් විඳින ඒ කට්ටියට සත පහක් වැඩියෙන් දෙන්න ගියාම නම් පුදුම කැක්කමක් තියෙනවා. රටේ නිෂ්පාදනය කරන තැන්වලට නේද? කීයක් හරි වැඩියෙන් යන විදිහට හැදුවා නම් නිෂ්පාදනය නිකම්ම වැඩි වෙනවා. ඒ ගැන කිසිම කතාවක් නෑ. නිෂ්පාදනය නොකරන අයට පෙන්ෂන් එක පවා හදා ගන්නවා අවුරුදු 5ක් රස්සාව කරලා නේද? අවුරුදු 5ක් මාසයකට දෙසරයක් විතර රස්සාව කරලා මැරෙනකම් පෙන්ෂන් එකක් ගන්නවා. තව ටික කාලයක් ගියාම මුළු රටටම එකතු වෙලා හම්බ කරන්න වෙනවා. ඇයි මේකේ මාරු වෙන මාරු වෙන විදිහට නේද හැමෝටම පෙන්ෂන් ගෙවන්න එපා. රටටම හම්බ කරන්න වෙන කට්ටියට පෙන්ෂන් ගෙවන්න. හරිද? මොකද මේ ප්‍රතිපත්තිය වස්තුනේ? නේද? හරි. කමන්නේ දැන් කරන්න ඕන දේ කතා කරන්න ඕනේ. මේවා කතා කරන්න ඕනේ. මේවා ගැන හිතන්න ඕනේ. බුදුහාමුදුරු දේශනා කරපු ක්‍රමයට ගියා නම් මේක වෙන්නේ මේක වෙන්නේ නැහැ පින්නත් නේ. එහෙනම් මේ ස්ත්‍රීන්ට මේ පිළිබඳ වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඒකට දැඩි නීති ක්‍රියාත්මක කරන්න ඕනේ නේද? ඒ විතරක් නෙවෙයි ඒ අයගේ හැසිරීම පිළිබඳවත් නේද? අද මොකද වෙලා තියෙන්නේ? අද අපිට අපේ ජාතික ප්‍රතිපත්තියට ගැළපෙන විදිහටද තරුණ සමහර අයගේ හැසිරීම මේවා නීත්‍යානුකූලව විතරක් නෙවෙයි සමාජ මාධ්‍යවල පවා කිසිම ලැජ්ජාවක් නැතුව ඊටාම අලජ්ජීව හැසිරෙන අන් අයගේ හැඟීම් අවුස්සන්ඩ විනාශකාරී තත්ත්වයන් වලටපත් කරන මහා විස බීජ හැමතැනම තියෙනවා. ඒ අය කිසි ලැජ්ජාවක් නැතුව නිරතුරුව හැමතැනම හැසිරෙනවා. කාටවත් බෑ ඒ කට්ටියට විරුද්ධව කටයුතු කරන්න. මොකද? ප්‍රසිද්ධ රහස් ඒවා. නේද? ඒවා ප්‍රසිද්ධ රහස් විය හැකියි කියලා මම උපකල්පනය කරනවා. ඇයි මේවට විරුද්ධව යන්නේ නැත්තේ? නීතිමය වැඩ කරන්න මේවට පුළුවන්. ලංකාවේ තියෙන ප්‍රතිපත්තිය කැඩුවා කියලා නේද? අදටත් නෑ ප්‍රතිපත්තිය නෙවෙයි ඒක ව්‍යවස්ථාවෙත් තියෙන මේ වගේ කටයුතු කරන්න බෑ. සමාජ මාධ්‍ය වල එහෙම හැසිරෙන්න බෑ. හොඳයි. ඊළඟ කාරණාව හරියම වටින දෙයක් අපේ පින්නත් නේ බලන්න අහනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්දය මේ වේදයේ රජුර ඔවුන්ගේ නුවර ඇතුළත හෝ නුවර පිටත තියෙන යම් දේවාලයක් යයි සම්මත වජ්ජි චෛත්‍යයක් තියනවාද ඒකට සත්කාර කරනවාද ගරුකාර කරනවාද බුහුමන් කරනවාද ඒ චෛත්‍යය පුදනවාද ඒකට පෙර රජයේ යම් කිසි අනුග්‍රහයක් දක්වද පසුව යම් අනුග්‍රහයක් දක්වද ධාර්මික පූජා ඒ කියන්නේ ධාර්මික පූජාවන් තියෙනවා රටේ හැමතැනම ඒ කියන්නේ එක එක ජාතීන්ගේ දේවල් ගැන මේ කියන්නේ අපේ රටේ අධාර්මික පූජා නෙවෙයි සත්තු මල්ල කරන පූජා නෙවෙයි එක එක එක එක ජන කොටස් වලට අදාළව නොයෙකුත් පුද පූජාවන් තියෙනවා අන්න ඒවා සඳහා ගරු කරනවද ඒ සඳහා බුහුමන් කරනවද ඒ සඳහා උදව් උපකාර කරනවද කියලා අහනවා ඒ කණ්ඩායම තුල තියෙන ඒවට උදව් කරන්නේ ඒ ඒ කරන පුද පූජාවන් කරන ඒවා. එතකොට ඒවා ಜಾති කීපයක් හිටියත් එහෙමයි. එක ಜಾතියක් හිටියත් ඒවට උදව් උපකාර කරනවාද ඒවා කරනවාද කියලා අහනවා. හරිද බලන්න ලාංකීය ජනතාව තුළ සමගිය වර්ධනය වෙන්න නම් මොකක්ද මේ හදාගෙන තියෙන්නේ කට්ටිය එකතු වෙලා එක තැනක බිලි පූජාව කරන්න ලෑස්ති කරගන්න හදනවා. හරිද රජයේ අනුග්‍රහයෙන් පූජාවක් කරනවා මොකද පොල් ගෙඩි පූජාවක් කරනවා පොල් ගහන පූජාවක් කරනවා. හරිද ඒ විතරක් නෙවෙයි මොකක්ද මේ වෙලා තියෙන්නේ සර්වාගමික සංකල්පයක් හදන්න හදනවා. ඒකට කියන්නේ සංකල්පය කියලාමයි. අම්මයි තාත්තයි ගැන එකම සංකල්පය හදාගන්න පුළුවන්ද අපිට? අම්මයි තාත්තයි ගැන කියයි තව ටිකක් හදනකොට නේද? අම්මයි බිරිඳයි ගැන ස්වාමි පුරුෂයෙකුට එක සංකල්පයක් හදන්න පුළුවන්ද? බෑ. නේද? යම් පැතිකඩ වලින් පුළුවන්කමක් තියෙනවා. එයාගේ ගතිගුණ වලින් හරි මේ නමුත් සර්ව සර්ව බෑ. සර්ව සම්පූර්ණ බෑ. නේද? එහෙනම් අපේ පින්වත්නි නවිනායකතුමා ගැනවත් අල්ලා දෙයියෝ ගැනවත් ගැන බුදුහාමුදුරුවෝ ගැන එක හැඟීමක් එක ආගමක කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. අපි මිනිසුන්ට හොඳටම පිස්සු ගතිය. ඒ කියන්නේ ඒ කියන්නේ කළ නොහැකි දේවල් එහෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන්නේ මොකද්ද? අන්‍ය ආගමකින්ද ගරුකරනද සත්කාර කරන්න උදව් කරන්න ගරහන්න එපා හරි ගරහන්න එපා. අද මොකද වෙලා තියෙන්නේ? ගරහනවා සමහර අය. නේද? ඒ ඒ අයට ආවේනික ක්‍රමවේද තියෙනවා. ඒකට අපි ගරු කරා ඉස්සරින් නම් ගරු කරා. ඒ අය අපිට කොච්චර ගරු කරාද? නේද? කොච්චර ගරු කරාද? හිතාමත් ගරු කරා. අදටත් එහෙමයි. හරි ගරු ගෞරවණීය ජීවත් වෙන අහිංසක මිනිස්සු ගෞරවණීය ජීවත් වෙන ජාතික හැඟීමකින් ආගම්වාදී ජාතිවාදී නැතුව ජීවත් වෙන අය ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා. ඒ කට්ටිය කැමැත්තකුත් තියෙනවා. ඔය යම්කිසි අපේ සිංහල ජාතිය වගේම තමයි අන්‍ය ජාතිකවලත් ඉන්නවා. නිකන් බොරුව ඉස්සරහට දාගෙන තමන්ගේ බලතණ්හාවට කටයුතු කරන යම්කිසි පිරිසක්. ඒ පිරිස තමයි මේ ඔක්කොම අවසන්නේ. හරිද? මම නිකන් ප්‍රශ්නයක් අහන්නද? ලෝකෙට තියෙනවා ලංකාව ගැන සංකල්පයක්. ලංකාවේ මිනිස්සු ලංකාවේ භික්ෂුන් වහන්සේ ගැන. හොඳ එකක් දන්නේ නැති වෙන වෙනකොට. නෑ, ඉතා නරක එකක් තියෙනවා. ඒ ලංකාවේ බහුතර නියෝජනයද ලංකාවේ බහුතර මිනිසුන්ගේ නියෝජනයද බහුතර මිනිසුන්ගේ ගතිගුණයද ලෝකෙට ගිහිලා තියෙන්නේ. බහුතර මිනිසුන්ගේ ගතිගුණයද ලෝකෙට ගිහිලා තියෙන්නේ. අපේ වැඩිපුර පිරිසක් ඉතා හොඳින් ජීවත් වෙන්න, සාමකාමීව ජීවත් වෙන්න උවමනාවක් තියාගෙන ඉන්න ඉන්නවද නැද්ද? එහෙම ජීවත් වෙන ඇත්තට හරි වැදගත් විදිහට තමන්ගේ වැඩ ටික කරගෙන ළමයින්ට යුතුයන් ටික කරගෙන ලස්සනට රස්සාවක් කරගෙන මේ සාමකාමීව වැඩි හිටි වැදගත් විදිහට ජීවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා ගම්වලත් ඉන්නවා ගොවිතැන් කරගෙන හරි. ඒ තියෙන සාමකාමී ජීවිතය, ඒ තියෙන ගෞරවණීය අන් අයට ගෞරව කරගෙන එකමුතුව ඉන්න ගතියද ලෝකෙට ගිහිලා තියෙන්නේ. නෑ. කවුද මේ කරන්නේ? මෙන්න මේ 100%කටත් වැඩි අඩු ඒ ප්‍රතිශතයෙන් 100%කටත් වැඩි අඩු නොයෙකුත් ජාතිවල ඉන්න නේද? මේ මෑත කාලින බිහිවෙච්ච නායකයෝ එයාගේ පටු දේශපාලන අදහසින්ද මේ ලංකාව කියන්නේ මේච්ච ජාතියක් විදිහට අරගෙන ගියා. ඒ වගේමයි භික්ෂුන් වහන්සේලාත් කීප නමක් ඉතාලම කැත විදිහට වැඩ කටයුතු කරා වැඩ කටයුතු කරලා ලංකාවේ විසුණු වහන්සේ කියලා කියන්නේ නේද සිවුර කඩලා වැට උඩින් පයින් නේද ලංකාවේ ගිහි මිනිහාගෙන් ගුටි කන පිරිසක් බවට පත් වෙලා තියෙනවා කියන්නේ ම්ලේච්ඡ භයානක අත්නෝමතික තීරණ ගන්න පිරිසක් විදිහට ලෝකය හඳුනගෙන තිනවා. ඇයි ලංකාවේ බිම බලාගෙන ශ්‍රමණ ප්‍රතිපත්තිය රකින ඊතා සිල්වත් ඊතා ගුණවත් ඊතාමත් හොඳින් තමන්ගේ කටයුතු කරන බොහෝ භික්ෂුන් වහන්සේලා ඉන්නවද නැද්ද එහෙනම් ඒක ගියාද එළියට නෑ එහෙනම් ඒක අසාධාරණයක්ද නැද්ද ඒක මේ අසාධාරණ දෙක දීලා පුළුවන්ද එහෙනම් ඔන්න අරගලයක් තියෙනවා <laughs> නේද අරගලයක් තියෙනවා අපිට ඒක හරියන්නේ නැහැ යහපත් මිනිස්සු ඉද්දී අයහපත් මිනිස්සුන්ගෙන් සිද්ධ වෙන හානිය බලන සමාජයට එහෙනම් අවසාන එක අවසාන එක තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ලිච්ඡවින්ගෙන් අහනවා රටට එන රහතුන් ආරක්ෂා කරනවද වික්ෂුන් වහන්සේ ආරක්ෂා කරනවද ඒ වගේම නොආපු අය දැන් වැඩි දැන් වැඩි දැන් වැඩි කියලා අදහසක් තියනවද ඒ කියන්නේ ප්‍රතිපත්තියට මුල් තැන දෙන එද ප්‍රතිපත්තිකාමී වික්ෂුන් වහන්සේ පිළිබඳව ඒ ප්‍රතිපත්තිය රැකීමට අවශ්‍ය කරන පහසුකම් සලසලා දෙනවද ඊළඟට නොඅඩපු අය දැන් වැඩි දැන් වැඩි කියන අදහසක් පිටවෙන්තර තියනවාද? පින්නත් මේ කැලේකට ගිහිල්ලා තනියම භාවනා කරන්න බෑ. දන්නවද ඒක? කී නමක් එළෙව්වද දැන්? හ්ම්. මම උනන් ලයිස්ට් වශයෙන් කියන්නම්. හරි නම් වශයෙන් කියන්නම්. අපේ ඊටා ගෞරවනීය ලෝකෙටම බණ කියන සමහර ස්වාමීන් වහන්සේලා උසාවිවල කූඩුවට නැග්ගුවා. නැග්ගනවා මේ වෙනකොට කුටි වලින් එළියට ඇදලා දැම්මා පසුගිය වස් කාලයට ඉස්සෙල්ලා වස් කාලේ එක්තරා ප්‍රසිද්ධ ආරණ්‍යයක පොළොන්නරු පැත්තට වෙන්න තියෙන සම්පූර්ණ භික්ෂුන් වහන්සේලාට එළියට යන්න උනා. මොකද ඒ තමයි මේ වනය රකින්න. හරිද? වෙනත් જાතින් අර සම්පූර්ණ වනය විනාශ කරගෙන යන අතරවාරේ භික්ෂුන් වහන්සේ එළියට දානවා. භික්ෂුන් වහන්සේට වනවාසී භික්ෂුව කියලා කියන්නේ ලංකාවේ ඉන්න තැනක් නැති ප්‍රතික්ෂේප වෙච්ච ගෝත්‍රයක්. හරි ප්‍රතික්ෂේප වෙච්ච ගෝත්‍රයක් ඒක. ඉන්න තැනක් නැහැ. වනවාසී භික්ෂුව ගෙදර ඉන්නේ නැහනේ. ඒ ලංකාවේ ඉන්න වනවාසී භික්ෂුව තමයි ලංකාවේ ඉන්න වැඩිම ප්‍රතිපත්තිකාමී ගෝත්‍රය. ගෝත්‍රයක් විදිහට අපි හිතමුකෝ. මේ ගෝත්‍රය ආරක්ෂා නොකරන තාක් කල් රට පිරිනව. කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. එහෙනම් ඒවයි විද්‍යාත්මක කරුණු තියනවද නැද්ද? එතන තියෙන විද්‍යාත්මක කරුණු මොකද්ද? ලෝකයේ තල 31ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අද විද්‍යාවත් දේශනා විද්‍යාවත් කියනවා නවීන විද්‍යාවත් මාන දැන් අපිට පේන්නේ ත්‍රිමාන චතුර්මානය තියෙනවා කියලා දැන් බොහෝ කාලයකට ඉස්සෙල්ලා කිව්වා දැන් කියන මාන 11ක් දක්වා තියෙනවා කියලා. ඒතර අපේ ඇහැට පේන්නේ නැති මිමි ඒවා. ඒ මිමි තුල නේද? අදෘශ්‍යමාන අපිට දෘශ්‍යමාන වෙන්නේ නැති සත්ව කොටාස ඉන්නවා. ඒ වගේ කොටාස තමයි දෙවිවරු කියලා කියන්නේ. දෙවිවරුන්ගේ ඉන්න සම්මිය දෘෂ්ටික දෙවිදවතාවුන් වහන්සේලා. ඒ බව බුදුහාඳුරු දේශනා කරලා තියෙනවා. ඒ උන්වහන්සේලාගෙන් පිහිට ආරක්ෂාව ලැබෙන්න විශාල හේතුවක් වෙනවා රටක දියුණුවට. හරිද? ඒ කියන්නේ මේ මත රඳාපවතිනේ පහන් තියාගෙන දඟලුවට වැඩක් නැහැ. පළතුරු වට්ටු උස්සගෙන ගියර වැඩ උඩ උඩුත් නැහැ. පින් දෙන්න යෝනේ කට්ටියට. එතකොට ඒ කට්ටිය මේ ශාසනය ආරක්ෂා කරන ස්වභාවයක් ලෝකයේ ලෝකයේ ඒ වගේ පැත්තක් තියෙනවා. එහෙනම් ඒ ආරක්ෂාව බොහෝ දේවල් සකස් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒක අපි ඒක අදෘශ්‍යමාන දෙයක් කියලා දෘශ්‍යමාන දෙය ගමුකෝ. රහතන් වහන්සේ කියලා කියන්නේ නැත්තම් ධර්මය අවබෝධ කරගන්න අය කියලා කියන්නේ ලෝකයේ ඇත්ත తත්ත්වය දේශනා කරන අය. මිනිස්යාට වැරදෙනකොට දරුවන්ට වැරදෙනකොට දෙමාපියෝ ඉන්නවා කියලා දෙන්න. දෙමාපියන්ට වැරදෙනකොට නේද? ඒ දෙමව්පියන්ගේ දෙමව්පියෝ ඉන්නවා කියලා දෙන්න. එයාටත් අර දෙනවා නම් ඊට වැඩි ඉහළ මානසිකත්වයක් තියෙන අය රටේ ඉන්න ඕනේ. ඒකට ඉහළම මානසිකත්වයක් තියෙන ඇත්ත ඇති සැටියෙන් දකින අය තමයි රහත් උත්තමයන් වහන්සේලා ආයේ ධර්මය අවබෝධ කරගන්න අය. අන්න ඒ අයගේ ආශ්‍රය නිශ්චය නිබඳව රටකට ලැබෙනවා නම් ඒ රට පරයන්ටපත් වෙන්නේ නැහැ. එතකොට මේ කාරණා හද තව ගැඹුරෙන් හොයලා බලුවොත්. පින්නත් තව ගැඹුරෙන් මේ කාරණා හත පිළිබඳව හොයලා බලුවොත් මානසිකත්වයන් වර්ධනය වෙන විදිහ මේ කාරණා හතත් එක්ක. අපි එක පිටකට මේ වගේ කාරණා මොකද කුල ස්ත්‍රීන් නැත්තම් කුල කුමාරියන් කියලා කියන්නේ අම්මාවරු රටක ඉන්න නේද? පුංචි දැරිවියක් ගැන පහත්තට හිතන්න හොඳ නැහැ. මේ ළඟදී එක ලස්සන කතාවක් කියවුණා මම ඒක කියන්නම් ඔකොටම කියලා. පිරිමි කට්ටියක් ඉන්න තැනක අනිත් අයට අගෞරවණීයව වැඩ කරන පිරිසකට එක කෙනෙක් අවවාදයක් දෙනවා මම අහගෙන හිටියා. කොහෙලා මේ කට්ටියට අගෞරවණීයව සලකන්න එපා. හරිද? කොහෙලා දන්නවද? මේ ඉන්න අයට ආයතනයක හරිද? මේ ඉන්න අයට අය ගැන ඔයාට වටිනාකමක් නැහැ. හැබැයි මේ හැම කෙනෙකුටම මම කියනවා. ඒ අම්මට මේ ළමයා වටිනවා. හරිද? අම්මෙකුට වටින පුතු ටිකක් තමයි මෙතන ඉන්නේ. ඒ අම්මලා කවදාකවත් මේ පුතු බඩගින්නේ තිබ්බේ නැහැ. ඒ අම්මලා හැමදාම කවුරු නැතත් එහෙනම් මෙතන ඉන්නේ වටිනාකමක් තියෙන කෙනෙක්. ඒ අම්මට කරන ගෞරවයක් විදිහට තමසලා මේ කට්ටියට ගෞරව කරන්න ඕනේ. බලන්නකෝ නේද? හිතට කොච්චර දැනෙන අවවාදයක්ද කියලා. එහෙම දේවල් නේද අපේ රටේ තිබුණේ? නේද? එහෙනම් මව්වරුන්ට, සහෝදරයින්ට, දුවලට නේද පුතාලට වගේම ගෞරවනීය තත්ත්වයක් තියෙනවා. මේ රටේ එහෙම බලහත්කාරකම් කරන්න බෑ. ඒ බව දැනෙන්න ඕන මිනිස්සුන්ට. හ්ම්. ඒතර අද මොකක්ද වෙලා තියෙන්නේ? නේද? අද සීයලා දුවලව පාවා ගන්න කාලයක්. සියලා දුවලව සරණ පාවා ගන්න කාලයකට පත් වෙලා මේ රට. ඉතින් මේවාට උඩගෙඩි දෙන මේවට කතා කරන අය කාන්තාවන්ට මත්පැන් හලට ගිහිල්ලා අරක්කු ටික ගන්න ලයිසන් එක ඉල්ලලා සටන් කරන කාලයක් මේක. හ්ම්. එතෙන්ට අපි කරන්නේ ඒකද කාන්තාව විමුක්තිය කියලා කියන්නේ. හිර කරන්නේ පින්නන්නේ තේරෙන්නේ අපි සටන් කරන්නේ මොකටද කියලා තේරෙන්නේ අන්න එහෙම අපිට තියෙන ප්‍රතිපත්තිය ආරක්ෂා කරගෙන අපි කටයුතු කරන්න පෙළ ගැහෙන්න ඕනේ. හරිද? අන්නේ පෙළ ගැහෙන්න ඕනේ, එකතු වෙන්න ඕනේ. ඒකට කරන් තියෙන්නේ මහත්මා ගතිගුණයෙන් යුක්ත ධර්මානුකූලව ජීවත් වෙන්න කැමති පිරිස් ඔක්කොම එක තැනකට ඒක රාශී වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒක රාශී වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි බෞද්ධයෝ පිබිදෙන්න ඕනේ. තමන්ගේ නිවසේ මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න අන්න අයට කියලා දෙන්න. පාසලේ මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න කාර්යාලයෙන් මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න මේක විද්‍යාත්මක පදනම ලෝකෙට හෙළිකරන්න මේවා තුලින් මේ අධ්‍යාත්මිකව සංවර්ධනය වීමෙන් විතරයි ලෝකේ ජය ගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ ලෝකය දිනන බොදු මගක් තියෙන බව නේද අපි සමාජගත කරගන්න ඕන අපෙන් ඒක ලෝකෙට ඔප්පු කරලා පෙන්වන්න ඕන ඒක තමයි බුදුහාමුදුරන්ට අපිට කරන්න පුළුවන් එකම පූජාව බුදුරජාණන් වහන්සේට අපිට කරන්න පුළුවන් එකම පූජාව ඔබ වහන්සේගේ ධර්මයේ තියෙන රටේ මේ වගේ යහපතට අද අපි අවසාන වශයෙන් කිව්වොත් බුදුහාමුදුරන්ට නිග්‍රහ කරනවා. ඇයි ලෝකයම දන්නවා මේක බෞද්ධ රටක් කියලා. බෞද්ධ රටේ හැසිරීම ලෝකෙට පේනවා. අනේ ඉතින් බුදුහාමුදුරන් ක්‍රිස්තියානි නැත්තම් වෙනත් ආගමික ලෝකේ ඉන්න මිනිස්සෙකුට එහෙනම් බෞද්ධ රට දිහා බලපුවාම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන රට මෙහෙමද කියලා දැඩි බුදුහාමුදුරන්ට නිග්‍රහ වෙන ආකාරයේ වැඩ පිළිවෙලක් අපි අතින් සිද්ධ වෙනවා. ඒකට වග කියන්න වෙනවා කාටත් මේවට විපාක ලැබෙනවා. ඒක වහාම නිවැරදි වෙන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා පෙළ ගැහෙන්න අවශ්‍ය කටයුතු අපි සම්පාදනය කරමින් ඉන්නවා. ඒ සඳහා සහ සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන මේ රටත් නිදහස් කරගෙන තමන්ගේ අධ්‍යාත්මයක් දියුණු කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරලා සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම කෙනෙකුටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති